එහෙනම් සාවධානවම මේ දක්වා කරගෙන ලද දේශනා මාලාවේ ඊළඟ දේශනාව වශයෙන් ඉදිරිපත් කරන්නට තියෙන්නේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පංචස්කන්ධ නිරෝධය සහ <coughs> පංචස්කන්ධ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දතේතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඉතින් පංචස්කන්ධ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වශයෙන් දක්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආසද ආගස්ඨාංග මාර්ගයේ නිසී පරිදි මේ මාර්ගයන් දිනු කර ගැනීමෙන් තමයි මේ පංචස්කන්ධ ධර්මයන් නිරුද්ධ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ශීල පංචස්කන්ධ ධර්මයන්ගේ Nirodhaය ඒ මාර්ගඵල ලබන අවස්ථාවේදී සෑම කෙනෙක්ම වාගේ අත්දකින දෙයක්. රූප නිරෝධය රූපස්කන්ධයේ නිරෝධය දකිනවා එතනදී සම්පූර්ණයෙන්ම රූපේ නොපෙනී ගොස් සිතට වැටහෙන්නේ නැතුව ඒ රූප නිමිත්ත නැත්තටම නැති යාම දැකීම තුළින් රූප නිරෝධයක් දකින්නට පුළුවන්. රහත් වෙනකොට මුළු විශ්වයේම පවත්නා වූ රූපස්කන්ධයන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යාම විශ්ව නිරෝධයක් වශයෙන් අත්දකින්නට ඕන. එතකොට නාමස්කන්ධේ නිරෝධයේ අත්දකින්නවා කියන එකෙන් අදහස් කරන්නේ නිර්වාණ ධාතුව අත්දකින විට ඇතිවන සියුම් දැනීම මාත්‍රේ හැර අනිත් සියලුම නාම ධර්මයන් නිරුද්ධ වී යාම. මේකත් ඒ මාර්ගඵල අත්දකින විට සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට අත්දකින්නට පුළුවන් කාරණාවක් ඒ නිරෝධයේ දැක්වීමෙන් තමයි නිවන් අත්දකින්නේ. එතකොට මේ නිරෝධගාමිනී ප්‍රතිපදාව වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි. ආර්ය අෂ්ටාංග මාර්ගය මාර්ගය කියන එක මේ විතර අහලා තියෙන කාරණාවක්. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග අටතුලින් අර සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කරුණු හතර ජීවිතයට එකතු කරගත යුතු කරුණු හතරක් සම්මා සංකප්ප වශයෙන් හඳුන්වන්නේ නෙක්ඛම් සංකප්ප, ව්‍යාපා සංකප්ප, අවිහිංසා සංකල්ප කියන කොටස් තුන. මෙම සංසාර දුක නැති කරලා නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍යයි කියන කල්පනාවෙන් යුතුව උපාදාන අතහැරීමයි නෙක්ඛම් සංකල්ප කියන එකෙන් අදහස් කරන්නේ. කාම සංකල්පනා නැතුව නෙක්ඛම් සංකල්පනා ඇති කරගත යුතු බවයි පොත්පත්වල දක්වන්නේ. ප්‍රායෝගික වශයෙන් බලන විට නෙක්ඛම් සංකල්පනා කියන්නේ උපාදාන සියල්ලම සිතින් අතහරින එකයි. එතකොට ව්‍යාපාර සංකල්පනාවෙන් තොර ඈත් වෙලා අව්‍යාපාර සංකල්පනා මෛත්‍රී සහගත විචේ ඇති කරගත යුතු බව දක්වා තිබෙනවා. එතකොට ඒදී ව්‍යාපාර සංකල්පනා දුරු කරන්නට ඕනේ දුරු කිරීමේදී විශේෂයෙන්ම ව්‍යාපාදේ කාමයේ කියන දෙකම ඇතිවන්නේ තමාගේම වේදනා ස්කන්ධය උපාදාන කර ගැනීම තිබෙන තාක්කල් පමණයි මිනිසා වේදනා ස්කන්ධය පිළිබඳව තියෙන උපාදානය නිරුද්ධ කර ගැනීමයි ප්‍රායෝගික වශයෙන් ව්‍යාපාද සංකල්පනාවෙන් තොරව අව්‍යාපාද සංකල්පනා ඇති කර ගැනීම කියන එකෙන් අදහස් කරන ලබන්නේ අවිහිංසා සංකල්පනා කියන්නේ කරුණා අදහසක් මේ හිංසා පීඩා කරන්නේ නැතුව කරුණා සාගත හිතේ ඇති කිරීමක් ඒක සිදුවන්නේ තමාගේම පංචස්කන්ධ ලෝකයේ ශේෂයෙන්ම වේදනා ස්කන්ධයේ කෙරෙහි පවත්නා වූ ඇලීම බැඳීම සම්පූර්ණ අයින් කර ගැනීම තුළින් ප්‍රායෝගික වශයෙන් යම්ගේ සම්පූර්ණත්වයට පත්වන්නේ එලෙසිනුයි ඒ ප්‍රායෝගික වශයෙන් සම්පූර්ණ කිරීමට ප්‍රථමයෙන් ඒවා ජීවිතයට එකතු කර ගන්නට ඕන. නෙක්ඛම්ම සංකල්පනාවන්, ඒ වගේම තරහ සිටිවිලි නැතුව මෛත්‍රී සිටිවිලි, අව්‍යාපාද සංකල්පනාවන්, ඒ වගේම හිංසා පීඩා කිරීමේ සිටිවිලි නැති අවිහිංසා සංකල්පනාවන්. මේවා ජීවිතයට එකතු කරගත යුතු අංගයි. සම්මා සංකප්පගාවට සම්මා වාචාව යහපත් වචන බොරු කේලම් පරුෂ වචන සම්පප්පලාප වලින් ඈත් වීමයි මෙතන සම්මා වාචා කියලා කතා කරන්නේ මේ කන් මාර්ගඵල ලැබීමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් ජීවිතයට එකතු කරගත යුතු අංගයක් මාර්ගඵල ලබන අවස්ථාවේදී සම්මා වාචා කියන්නේ ඕවා නෙවෙයි නැත්නම් මේ පංචස්කන්ධ ලෝකයේ තුල තිබෙන යථා තත්ත්වයේ යථා පරිදි දකින විට සමාගයේ සිත තුළ පහළ වන විතක්ක විචාර චෛතසික ධර්මයන් තමයි සම්මා වාචා කියලා කියන්නේ. මේවා පොත්පත්වල දක්වලා නැහැ කොයිම ආකාරයකින් කොයිම පොතකවත්. මේ අප කියන කාරණා ඒ ප්‍රායෝගික වශයෙන් සත්‍ය ඒකයි සම්මා වාචා කියන්නේ නිවැරදි වචන නිවැරදි වචන පිටකරන්නට නිවැරදිව කවර වචනයක් හෝ පිටකරන්නට බෑ විතක්ක ਵਿਚාර චෛතසික ධර්මයන්ගේ ක්‍රියාදාමයේ නැත්නම් එතකොට ඒ විතක්කේ සහිත ਵਿਚාරයේ සහිත සිත ඒ চৈতසික ධර්මයන් සහිත සිතවිලි පහළ වෙන විට පමණයි අපිට පුළුවන්කම තිබෙන්නේ වචන පිට කරන්න. එතකොට අපි වචන පිට නොකලත් විදර්ශනා භාවනා කරන විට මේ සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන් විතක්ක විචාරව ඇති කරගනිමින් ඒවා සිහිපත් කරලා අවබෝධ කරගන්නා විට ඒ වගේම මේවා දුක් වශයෙන් මේවා අනාත්ම වශයෙන් මේවා ශූන්‍ය වශයෙන් අසුභ වශයෙන් ඒ වගේම මේවා ඔක්කොම චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් ආදී විවිධ දෘෂ්ටි කෝණ වලින් මේවා අපිට දකින්නට පුළුවන් පංචස්කන්ධ ලෝකේ නාම රූප වශයෙන් දකින්නට පුළුවන් ආයතන වශයෙන් දකින්නට පුළුවන් ධාතු හයක් වශයෙන් දකින්නට පුළුවන් කොයි ආකාරයෙන් දැකලා හරි මේ පංචස්කන්ධ ලෝකයේ නියම தත්ත්වය දකින විට තමාගේ අපේ සිත තුළ පහළන විතක්ක ਵਿਚාර ධර්මයන්ගේ ක්‍රියාදාමය තමයි මෙතන සම්මා වාචා කියලා කියන්නේ. ඒක තමයි මාර්ගඵල ලබන අවස්ථාවේදී ඒ සම්මා වාචාව ක්‍රියාත්මක වන ආකාරය. සම්මා කම්මන්ත කියන්නේ යහපත් කර්මාන්ත ඒ කියන්නේ කායින් කරන වැරදි වලින් ඈත් වෙලා කායික සිතට ක්‍රියාවන් යෙදීම කායින් කරන වැරදි වශයෙන් දක්වා තිබෙන්නේ සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම වැනි ක්‍රියාදාමයන්. එතකොට ඒ වගේ ඈත් වීමයි සම්මා කම්මන්තේ කියන්නේ ඒක ජීවිතයට එකතු කරගත යුතු නිවන්යාන්ත බලාපොරොත්තු වෙන කෙනා. නිර්වාණ ධාතු අවබෝධ කරගන්න ගැනීමට යම් කිසි කාර්යදාමයක් සිදු කළ යුතු නම් ඒ කාර්ය පටිපාටිය සිදු කිරීමම සම්මා කම්මන්තයක් බවට පත් වෙනවා විදර්ශනා භාවනා වශයෙන් ප්‍රායෝගික වශයෙන් බලන විට සම්මා ආජීවය කියන්නේ නිවැරදි ආකාර දිවිපැවැත්මයි. වැරදි ආකාර දිවිපැවැත්ම රාශියක් තියෙනවා. ඒ වගේම ඈත් වෙලා යහපත් ආකාරයකින් දිවිපැවැත්ම ගෙනියන්නට ඕනේ. භාවනා කිරීමට බලාපොරොත්තු භාවනාවෙන් ප්‍රතිඵලයක් ගැනීමට නිවන්සල ලැබීමට බලාපොරොත්තු වෙන අය විසින් ඒක ජීවිතයට එකතු කරගත යුතු අංගයේ භාවනා කරන විට ප්‍රායෝගික වශයෙන් සම්මා ආජීව වශයෙන් සැලකෙන්නේ ඒ මාර්ගඵල ලැබීමට අවශ්‍ය ගුණධර්ම සම්පූර්ණ කරමින් ගෙනියනු ලබන ජීවිතේම සම්මා ආජීවය බවට පත් වෙනවා. අර මිත්‍යා ආජීවයෙන් ඈත්තර සම්මා ආජීවයෙන් ජීවිතේ ගෙන යාම සම්මා ආජීව වශයෙන් තමයි දක්වන්නේ. එතකොට එසේ වුණාට ප්‍රායෝගික වශයෙන් ඒ අත්දකින විට අපිට අත්දකින්නට පුළුවන්කම ලැබෙන්නේ නිවන් ලැබීමට අවශ්‍ය ගුණධර්ම දියුණු කිරීමේ ජීවිතයම සම්මා ආජීවය බවට පත්වන ආකාරය. ඒකට මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ සම්මා සංකප්ප කියන කත්මෝචලිතේ සම්මා සංකප්පෝ, නෙක්ඛම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවේසා සංකප්පෝ, නෛෂ්ක්‍රම්‍ය සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා සහ අවේසා සංකල්පනා සම්මා සංකප්ප. සම්මා වාචා කතමා ජිත්තේ සම්මා වාචා මුසාවාදා වේරමණී ප්‍රශ්නා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී බොරු කේලම් පරුස වචන සම්පප්පලා වලින් වෙන්වීම කතමෝච බික්ඛවේ සම්මා කම්මන්තෝ සම්මා කම්මන්ත කියන්නේ බුදුරජාණන් වහන්සේ දක්වන්නේ පාණාතිපාතා වේරමණී අදින්නා දාන වේරමණී අබ්බහ්මචර්ය වේරමණී හෝ කාමේශ මිත්‍යාචාරය වේරමණී කියන ඒ කොටස් තුනයි එතකොට සම්මා ආජීවෝ කතමෝජ වික්කේ සම්මා ආජීවෝ ඉද්ධාවසව ඉද වික්කේ අරිසාවකෝ මිච්ඡා ආජීවේන මිච්ඡා ආජීවම් පාය සම්මා ආජීවේන ජීවකං කප්පේති කියලාමයි වැරදි ආජීවනේ අයින් කරලා සම්මා ආජීවේන යහපත් වූ දීපයත්මකින් මේ තමාගේ ජීවිතේ පවත්වාගෙන යනවා කියන එකයි ඒ බුදුරජාණන් වහන්සේ විස්තර කළ පාඩේ අදහස මේ විදිහට බුදුහාමුදුරේ කරුණ අතර විස්තර කළා තියෙනවා. නමුත් අර ප්‍රායෝගික වශයෙන් කියන කැලේ ඒ බුදුරජාණන් වහන්සේ කිසි තැනක වදාරලා නැහැ. එතකොට සම්මා කම්මන්ත සම්මා ආජීව ඊළඟට කියන්නේ සම්මා වායාම. සම්මා වායාම කතමෝදි බික්කේ සම්මා වායාම ඉදබික්කේ බික්ඛෝ අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමතේ විරියන්නාලබතේ චිත්තං පංගන්හාති පදහති කියලා දක්වලා තිබෙනවා නූපන් අකුසල ධර්ම අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය නූපදවාගෙන සිටීමට කියන්නේ මේ දක්වා උපදවාගෙන නැති අකුසල ධර්ම තියෙනවා ඒවා උපදවාගෙන නොසිටීමට ඉදිරියටත් ඒවා උපදවා ගන්න නැතු වෙන්නට චන්දඤ්ඤණේති කැමැත්තක් ඇති කරගන්නට වායමති වෑයමක් කරන්නට චන්දඤ්ඤණේති වායමති විරියන් ආරම්භදී ඒ සඳහා උත්සාහයක් ආරම්භමක් පටන් ගැනීමක් තිබෙන්නට ඕන චිත්තම් පංගන්හාති පදහති සිත දැඩිව සබා ගන්නට ඕන මොකද තම අදිෂ්ඨාන කරගෙන කරගෙන ගියත් මේවා ඒව අදිෂ්ඨාන කැඩිලා ඒ වැරදි ක්‍රියාදාමය සිදු කරන්නට අකුසල ධර්මය සිදු කරන්නට සිතේ නැඹුරුවක් ඇති වෙන්නට පුළුවන් ඒක නිසා සිත තැඩි කරගෙන හොඳට පවත්වාගෙන යන්නට ඕනේ ධ්‍රුව දර්ශ ස්ථානයකින් යුතුව. ඒ වගේම uppannānan akusalanan dhammanan pahānāya nūpanna akusala dhamma නූපදා ගැනීමට උත්සාහ ගැනීම වගේම උපන්න කුසල ධම්ම උපන්නානන් අකුසලානන් ධම්මාන උපන්න කුසල ධම්ම පහානාය ප්‍රහාණය කිරීම සඳහා නැවත නූපදවාගෙන සිටීම සඳහා උත්සකව කටයුතු කරන්නට ඕන අර කියන කරුණු හතරම චන්දන් ජනේති වායමති පිරියන් ආරම්භති චිත්තම් පංගන්හාති පදහති කියන්නේ. එතකොට අනුප්පන්නානං අකුශලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වාමෙත විරියන් ආරබතේ චිත්තම් පංගන්හාතේ පදහතේ නූපන්න කුසල ධර්ම උපදවා ගැනීමට ඒ වගේම uppannānaṁ kusalānaṁ dhammānaṁ tetiyā sammōsāya bīyō bhāvāya bīpullāya bhavanāya pāriporyā චන්දන්න ජනේති වායමති විරියන් ආරබති චිත්තම් පංගන්නාති සදහති නූපන් කුසල ධර්ම උපදවා ගැනීමටත් උපන් කුසල ධර්ම තව තවත් තව තවත් දියුණු කර ගැනීමටත් මෙතන කියනවා භාවනාවේ පාරිපූර්ණ භාවනාවේ සම්පූර්ණත්වයට පත් කර ගැනීම සඳහා චන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්නට ඕනේ. සම්ම විරියන් ආරම්භතේ වීරිය වීරියක් අරමුමක් පටන් ගැනීමක් තිබෙන්නට ඕන. චිත්තම් පුංගන්හාති බදහතේ හිතේ දෘඪ අධිෂ්ඨානයකින් යුතුව අකණ්ඩ උත්සාහයකින් යුතුව දිගටම කටයුතු කරන්නට පුළුවන් ශක්තියක් තිබෙන්නට. තමන්ගේ උපන් කුසල ධර්ම තියෙනවා. සමත වශයෙන් විදර්ශනා වශයෙන් උපදවාගෙන තිබෙන කුසල ධර්ම තියෙනවා. ඒ වගේම ඒ නිවන් යන්නට අවශ්‍ය වෙන වෙනත් කුසල ධර්ම තියෙනවා. දන් දීම, සීල රැකීම වැනි කුසල ධර්ම. ඒවත් තමන් පුළුවන් තරම් තව තවත් තව තවත් වැඩි වැඩියෙන් දිනු කරන්නට ඕන. නූපන්න කුසල ධර්ම ගොඩාක් තියෙනවා. මේ නූපන් කුසල ධර්ම අතරින් සමත වශයෙන් කතා කරනවා නම් Tamanට පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන නැත්නම් Tamanට ඉතිරිලා නැත්නම් ඒක උප නූපන් කුසල ධර්මයක්. පළවෙනි ධ්‍යානෙ උපදවාගත්තු තැනත්තාට දෙවෙනි ධ්‍යානෙ නූපන් කුසල ධර්මයක්. දෙවන ධ්‍යානෙ උපදවාගත්තු තැනට තුන්වෙනි ධ්‍යානෙ මේ ආකාරයෙන් හතරවෙනි ධ්‍යානෙ අරූපාවචර වශයෙන් කතා කරනවා නම් ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නීසඤ්ඤානා සංඥායතන කියන අරූපාවචර ධ්‍යාන මේ ඔක්කොම නූපං කුසල ධර්ම. එතකොට මේ නූපං කුසල ධර්ම උපදවා ගැනීම සඳහා අර චන්දඤ්ඤ නීති වායමති විරියම් ආරබති ආදී කරුණු ඒ කියන්නේ කැමැත්තක් ඇති කරන වෑයමක් කරමින් වීර්ය ආරම්භ කරමින් චිත දැඩිව පවත්වාගෙන යමින් දිගින් දිගට ඒවා කරන්නට ඕන අනලස්ස කරගෙන කරගෙන යන්නට ඕන. එතකොට ඒ ධ්‍යාන වශයෙන් කතා කරනවා නම් ඒ විදිහට රූපාවච ධ්‍යානෝ අරූපාවච ධ්‍යාන නූපං කුසල ධර්ම වෙන්නට පුළුවන්. කෙනෙකුගේ සිත තුළ තියෙනවා සමහරට සමාහිත භාවය ධ්‍යානයක් නෑ. තවත් කෙනෙකුගේ සිත තුළ තමයි සමාහිත භාවයක් නැත්නම් සමාහිත භාවයේ පවානූපං කුසල ධර්මයක් වශයෙන් සලකන්නේ සමාහිත කියන්නේ ධානය නෙවෙයි නමුත් හිත එකඟ අරමුණ එකම අරමුණක පවත්වාගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙනවා එතකොට තවත් කෙනෙකුට මේ සමත සමාධිවල තියෙනවා අනිමිත් සමාධිය, අප්‍රණීත සමාධිය, සංඤ්ඤ සමාධිය වශයෙන් මේවා සමිදර්ශනා වශයෙන් උත්ටි කර ගන්නට පුළුවන්. ඊට අමතරව මේවා ඡන්ද සමාධිය තියෙනවා, චිත්ත සමාධිය තියෙනවා, වීර්ය සමාධිය තියෙනවා, වීමංසා සමාධිය තිබෙනවා. මේවා අනුපං කුසල ධර්ම එකම සමාධිය වුණත් ඡන්දේ පාදක කරගෙන ඇති කර ගන්නට පුළුවන්. කියන්නේ කැමැත්ත. ඒ වගේම සිත පාදක කරගෙන චිත්ත සමාධිය ඇති කර ගන්නට පුළුවන්. වීර්ය පාදක කරගෙන ඇති කර ගන්නට පුළුවන් විමර්ශාව කියන්නේ නුවණ ප්‍රඥාව ඒ ප්‍රඥාව පාදක කරගෙනත් එකම සමාධියක් ඇති කර ගන්න එකම උදාහරණ වශයෙන් පළවෙනි ධානය කියලා හිතමු එකම අරමුණකින් ආනාපානයට උදාහරණය ආනාපාන සති භාවනාව තුළින් අපි පළවෙනි ධානය උපදවා ගත්තා නම් මේක ඡන්දේ පාදක කරගෙන උපදවා ගන්නට පුළුවන් වීර්ය පාදක කරගෙන උපදවන්නට පුළුවන් ඒ වගේම චිත්තේ සහ විමර්ශාව පාදක කරගෙන උපදවන්නට පුළුවන් මේවා නූපන් කුසල ධර්ම මේ මේ ඡන්ද චිත්ත විරිය විමර්ශාව වශයෙන් සමාධි දිනු කර ගැනීම අභිඥා ලැබීමට අනිවාර්යයෙන්ම කළ යුත්තක් යම් කිසි කෙනෙක් භාවනා කරලා සලු අභිඥාවක් ලැබීමට බලාපොරොත්තු වෙනවා නම් විදර්ශනා භාවනාව පමණක්ම කරලා කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ කවදාවත් මේකෙන් විදර්ශනා භාවනාවෙන් නිවන් ලැබුණට කිසිම ඉද්ධි අභිඥාවක් ලබන්නට හැකියාවක් නැහැ ඒක නිසා ඉද්ධි අභිඥා ලැබීමට යම් කිසි කෙනෙක් බලාපොරොත්තු තත්ත්වයක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ඉද්ධිපාද ධර්මයන් වැඩෙන ආකාරයෙන් ඒ විදර්ශ සමත භාවනාව දියුණු කරන්නට ඕන. ඉද්ධිපාද භාවනාව දියුණු කරන්නේ නැතුව කවදාවත් ඒ ඉද්ධිපාද ධම්ම ඉද්ධියෙන් ලබන්නට බෑ. ඉද්ධිපාද භාවනාව කියලා වෙනම දේශනාවක් ඇති. ඒ මේ අය ඒ දේශනාව අහලා බලන්න. ඒක දීර්ඝ දේශනාවක්, පැයක පැයක පමණ දේශනාවක්. එතකොට ඒවා නූපන් කුසල ධර්මයේ නූපන් කුසල ධර්ම උපදවා ගැනීමට උත්සුකව කටයුතු කිරීම අනිවාර්යම කළ යුතුයි. අර අභිඥා ලැබීමට ඉද්දී ඉද්දීන් ලැබීමට සුළු හෝ විද්‍යාවක් ලැබීමට බලාපොරොත්තුවක් තිබෙනවා. ඒක නිසා විදර්ශනා භාවනාව කිරීමෙන් පමණක්ම සෑහීමකට පත්වී සිටින එක එතරම් සුදුසු නෑ. අපි යම් කිසි ප්‍රතිඵලයක් ලබනවා නම් ලබන්නට පුළුවන් ඉහළම ආකාරයෙන් සෑම ප්‍රතිලාභයක්ම ලබමින් ලබන්නට පුළුවන් නම් ඒක තමයි ශ්‍රේෂ්ඨ. එහෙම නැතුව සුළුවෙන් යන්තම් විභාගයක් පාස් වෙනවා වගේ ලකුණු 30ක් 40ක් අරන් විභාගයක් පාස් වෙනවා වගේ පාස් වන්නට පුළුවන්. නමුත් ලකුණු 100ට 100ම අරන් පාස් වෙනවා නම් ඒක තමයි ශ්‍රේෂ්ඨ. ඒ වගේ තමයි මේ මාර්ගඵල ලැබීම හා සම්බන්ධයෙන් කටයුතු කරන විටත් අපේ පිළිපැදිය යුතු වන්නේ. ඒකේ කළොත් තමයි අපිට ඉහළ ඉහළ අන්දමින් ඒවැ ප්‍රතිඵල භුක්ති විඳින්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒකෝට සමත වශයෙන් මේ විදිහට උපදවාගත යුතු කරුණු රාශියක් තිබෙනවා. මේ දක්වා උපදවාගෙන නැති උපදවා ගත යුතු කරුණු ඒවා. ඒ වගේම විදර්ශනා වශයෙන් කතා කරනවා නම් යම් කිසි මාර්ග ඵලයක් ලැබලා තියෙන කෙනෙක් විදර්ශනාවක් දියුණු කරලා තියෙන තරම දුරට ඒ මෙහාට දියුණු කරගත යුතු විදර්ශනා පරිපාද ධර්මතාවයන් දියුණු කරලා නැහැ. ඒවා දියුණු කරන්නට උත්සාහ කරන්නට ඕන. මාර්ග ඵලයක් ලැබපු නැති කෙනෙක් වත් ලැබපු කෙනෙක් වත් මේ සියලුම සංස්කාර අනිත්‍ය වශයෙන් සියලුම සංස්කාර දුක් වශයෙන් සියලුම ධර්ම අනාත්ම වශයෙන් දැකලා නැත්නම් ඒ දැකගත්තේ යන්තම් තමන් අවබෝධ කරලා තියෙන ප්‍රමාණයට පමණක් විය හැකි. මේ වශයෙන් 100ක් තව තවත් එහාට අවබෝධ කරන්නට තියෙනවා. මේවා නූපන් කුසල ධර්ම. ඒ වගේම අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් දැක්කෙන පටිච්චසමුප්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමේ ඒ ක්‍රියාමානින් පඩලෝම වශයෙන් දක්වා ඇති අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ ආදී වනිරෝධෝ ආදී වශයෙන් දක්වා ඇති අවිජ්ජා නිරෝධයෙන් සංස්කාර නිරෝධය ඇති වෙනවා ආදී ඒ කරුණු තමාම ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකලා නැත්නම් මේවත් නූපන් කුසල ධර්ම වශයෙන් සැලකිය යුතුයි. ඒ වගේම අපි කියමු මේ ධාතු හයක් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. මේ ධාතු හයේ දීම தත්ත්වය තමයි දැකලා නැත්නම් ධාතු හය ධාතු හයක් වශයෙන් දකිනවා සත්‍ය පුද්ගලිකාපේ වශයෙන් දකින්න නැතුව විශේෂයෙන් මෙතන රූප ස්කන්ධය නාම ස්කන්ධය දෙකම තියෙනවා. එතකොට මේ නාම රූප ධර්මයන් ධාතු වශයෙන් දකිනවා. ඒ ධාතු ඇතිවීමේ හේතුව දකිනවා ධාතුන් නිසා ඇති වෙන ආස්වාදය ඒකෙන් ඇති වෙන ආදීන ආදී කරුණු දැකලා නැත්නම් ඒවත් නූපන් කුසල ධර්ම තමයි යන්තම් දැකලා තියෙන එක නෙවෙයි මේ මම අදහස් කරන්නේ මේවා පිළිබඳ කරුණු කියවලා පොත්පත්වල තියෙන කරුණු මතක තියාගෙන ඉන්න කාරණාවක් නෙවෙයි මේ මම අදහස් කරන්නේ මේවා ප්‍රායෝගික වශයෙන් තමයි අත්දැකලා නැත්නම් ඒවා නෝබන් කුසල ධර්ම වශයෙන් සැලකිය යුතුයි කියන එකයි අප මේ දක්වීමට බලාපොරොත්තු වන අර්ථය. එතකොට පංචස්කන්ධයේ නියම தත්ත්වය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයේ නියම தත්ත්වයක් තමයි දැකලා නැහැ. ඒ කියන්නේ පංචස්කන්ධ කියන්නේ මේවයි මේවා සමුදය මේවා නිරෝධය මේවා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මේ පංචස්කන්ධයේ ආස්වාදේ ආදීනවේ නිස්සරණේ මෙතන එක එක ස්කන්ධයක් පිළිබඳ කරුණු හතක් තිබෙනවා අතහත තිබෙනවා එතකොට මේවා පිළිබඳව මේ අහලා කියවලා මතක තබා ගන්න එක නෙවෙයි සත්‍ය වශයෙන්ම තමාටම ප්‍රත්‍යක්ෂ අවබෝධ වෙලා නැත්නම් ඒවත් නූපන් කුසල ධර්ම වශයෙන් සැලකීම සැලකිය යුතුයි. ඒ වගේම තමයි චන්නම් පස්සායතන මේ පස්සායතන හයක් තියෙනවා. චක්ක සම්පස්සායතන, සෝත සම්පස්සායතන, ගාන සම්පස්සායතන, ජීව සම්පස්සායතන, කාය සම්පස්සායතන, මනෝ සම්පස්සායතන කියන්නේ. ඇහැට රූපයක් හමු වුණාට පසුව ඒ පිළිබඳ යන්තාක් සිටිවිලි ඇති වෙනවා නම් ඒ ඇහැයි රූපයයි ඒ නිසා පහළන සිටිවිලි කියන මේ ඔක්කොටම චක්ක සම්පස්සායතනය කියලා කියන්නේ. ඒ වගේම කනයි ශබ්දය ඇසීම නිසා සෝත විඥානයේ සහිත විවිධ නාම ධර්ම සිටිවිලි ධර්ම ඇති වෙනවා. එතකොට කනයි ශබ්දයයි ඒ විවිධ සිටිවිලි ධර්මයි ඔක්කොම සෝත සම්පස්සායද. මේ විදිහට තමයි නාසයයි ගන්ධ සුවඳයි දිවයි රසයි කයයි ස්පර්ශයි ඒ වගේම මනසයි මනස ධම්මෝන වේද ධම්මාරම්මනයි. මේවා නිසා පහළවන සිටිවිලි ධර්ම. මේ වාගේ නියම தත්ත්වය තමා හරියට අත්දකලා නැත්තම් තමන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා දේශනා කරලා තියෙනවා නමුත් ඒවා දැනගෙන මතක තබා ගැනීම නෙවෙයි තමන්ගේම අවබෝධයෙන් තමන්ටම ප්‍රත්‍යක්ෂ අවබෝධයලා නැත්නම් මේවා නූපන් කුසල ධර්ම වශයෙන් සැලකිය යුතුයි එහිදී මේ ස්පර්ශ ආයතන ආයතන සමුදය ආයතන නිරෝධය ආදී කරුණු ආයතන නිරෝධ ධාමේ ප්‍රතිපදාව මේ ආයතන තුළින් ලැබෙන ආස්වාදය ආදී නිස්සාරණ ආදී කරුණු තමන් නූපන් කුසල ධර්ම වශයෙන් තේරුම් අරගෙන ඒවා උපදවා ගැනීමට උත්සාහ ගන්නට ඕන. එතකොටයි සම්මා වායාමයේ වැඩෙන්නේ. ඒ වගේම තමයි ඉමේ ධම්මා භාවේ තබ්බායි මේ ධම්මා සච්චිකා තබ්බායි මේ ධම්මා පහා තබ්බා මේ ධම්මා අභිඤ්ඤේය මේ ධම්මා පරිඤ්ඤේය ආදී වශයෙන් කරුණු තිබෙනවා. අපි භාවිතා කළ යුතු ධම්ම තියෙනවා, සාස්ත්‍රාත් කළ යුතු ධම්ම තියෙනවා, පිළිසිඳ දත යුතු ධම්ම තියෙනවා, විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කළ යුතු ධර්ම තියෙනවා. අභිඤ්ඤය ධර්ම කියන්නේ විශේෂ ඥාණයෙන් අවබෝධ කළ යුතු ධර්ම. ඒ විශේෂ ඥාණයෙන් අවබෝධ කළ යුතු ධර්ම තමයි අපි මේ ටිකක් ත්‍යාගෙන යන්නේ. මේවා අවබෝධ වෙලා නැත්නම් ඒවත් නෝපන් කුසල ධර්ම. ඒ වගේම පරිඤ්ඤයයි මේ ධම්මා පරිඤ්ඤය පිරිසිදු දතේපේ විශේෂයෙන්ම පංචස්කන්ධ ලෝකේ කාන්ත වශයෙන් දුකක් වශයෙන් පිරිසිදු දතේපේ. ඒක පිළිබඳව දුක පිළිසඳ දකින්න කියන කොට කියවන්න. එතකොට ඒක පිළිබඳ තරමද්දුරට අවබෝධයක් මේ ඇයට ලබා ගන්නට පුළුවන් වේවි. ඒ වගේම ඉමේ ධම්මා භාවයේ තබ්බා භාවිතා කළ යුතු ධර්ම තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවිතා කළ යුතුයි. නැත්නම් සත්‍තිස් බෝධිපාශික ධර්ම භාවිතා කළ යුතුයි. සතර සතිපට්ඨාන සම්මප්පදාන ඉද්ධිපාද ධම්ම හතර. ඒ වගේම පංචේන්ද්‍රය පංච බල සත්බොධ්‍යංග ධර්ම ආර්යෂ්ටාංග මාර්ග ධර්ම. මේවා Taman දිනු කරලා නැහැ. දිනු කරලා මේ දක්වා දිනු කරලා තියෙන යන්තම් Taman ලබා සිටින යම් කෙසේ තත්ත්වයක සිටිනවා නම් ඒ තත්ත්වයට පමණයි. ඒක නිසා එයින් එහාට තව තවත් දිනු කරන්නට ඕනේ, භාවිතා කරන්නට ඕනේ, ප්‍රගුණ කරන්නට ඕනේ. ඒවා නූපන් කුසල ධර්මයි. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය වල සතර සතිපට්ඨාන ධර්ම ආදී සත්‍විස් බෝධිපාශක ධර්ම නූපං කුසල ධර්ම වශයෙන් සලකලා ඒවා දිනු කර ගැනීමට උත්සාහ කරන කෙනාට තමයි සම්මා වායාමයේ වැඩෙන්නේ. මේ යහපත් උත්සාහය කියලා යන්තම් අතර වෙනව නෙවෙයි ඒක සම්මා වායාමයේ කියන එක ගැඹුරින් ගැඹුරින් බලලා මොකද්ද සම්මා වායාමය කියලා තේරුම් අරගෙන තමා තුළ මේ ගුණධර්ම මොනවද වැඩිුනේ නැත්තේ ඒවා වඩන්නට වඩා ගත යුතුයි කියන අවබෝධය වෙන්නේ නැතුව කටයුතු කිරීමයි මේදී අවශ්‍ය වන්නේ. විශේෂයෙන්ම අපි හිතමු සම්මා සතිය දියුණු වෙලා නැත්නම් 100%ම සම්මා සතිය දිනු කෙනෙකුට මොනවත් කරන්නට අවශ්‍ය නැහැ සතිය දිනු කරන්නට අවශ්‍ය කමක් නැහැ. එයාට පුළුවන් ඕනෑම දෙයක් ඕනෑම ආකාරයෙන් කර කර ඉඳලා මම සතියෙන් යුතුව වැඩ කරනවා කියලා හිතනකොට මේ සිතවිල්ල සමගම 100%ම සතිය පිහිටවාගෙන වැඩ කටයුතු කරගෙන යන්නට පුළුවන්කම තිබෙනවා. එවැනි හැකියාවක් නැති සෑම කෙනෙම සම්මා සතිය දිනු කරන්නට ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගය අංගයක්. සම්මා සමාධි, සම්මා දිට්ඨිය ආදී අංග දිනු දිනු කරගන්නට උත්සුකව කටයුතු කළ යුතුයි. එතකොට මේ ධම්මා භාවයේ තබ්බා මේ ධම්මා පහතබ්බා ප්‍රහාණය කළ යුතු ධර්ම තියෙනවා. විශේෂයෙන්ම අවිද්‍යාව සංහා දෙක ප්‍රහාණය කළ යුතුයි. අවිද්‍යා තණ්හා කියන කොටස් දෙක ප්‍රහාණය කිරීමට පංචස්කන්ධය කෙරෙහි තියෙන චන්දරාගය ප්‍රහාණය කළ යුතුයි. එතකොට පංචස්කන්ධයේ චන්දරාගය ප්‍රහාණය කිරීම සඳහා පංචස්කන්ධයේ තියෙන අනාත්ම ස්වરૂපයේ මම නොවන මගේ නොවන ආත්ම නොවන ශූන්‍ය ස්වરૂපයේ භාවනා තුළින් ප්‍රත්‍යක්ෂ සාධාගෙන්නට ඕනේ. දැන් තිබෙන තත්ත්වයට වඩා ගැඹුරින් පළල්ල අත්දකින්නට සිදු වෙනවා. ඉතින් ඒවත් නූපන් කුසල ධර්ම වශයෙන් සැලකී යුතුයි. ඊළඟට මේ ධම්මා සත්‍තිකා සම්මා සාස්ත්‍රාත් කළ යුතු ධම්ම දෙනවා. විඥා විමුක්තිය කියලා ප්‍රධාන වශයෙන් ඒවා කොටස් දෙකකට බෙදන්නට පුළුවන්. විමුක්තිය කියවම නිදහස සම්පූර්ණයෙන්ම අරහත් චේතු අරහත් ඵල චේතෝ විමුක්තියයි දී සඳහන් කරන්නේ. චේතෝ විමුක්තියෙන් පඤ්ඤාවෙන් තෙන් දිත්තේ ධම්මේ සාංග විඤ්ඤා සත්‍යකත්තා උපසම්පදි වේරති කියලා බුදුහාමුදුරු දැක්වූ පාඩයක් තියෙනවා. මේ චේතෝ විමුක්තිය පඤ්ඤාවෙන් මේ ජීවිතේම අද්දක දෙක වාසය කරනවා කියන එකයි සාමාන්‍ය සරල අදහස. ඒ දෙකට තමන්ට පැමිණ වාසය කරන්නට බැරි නම් ඒකත් ඉතින් නූපන් කුසල ධර්මයක් තමයි. විඥා කියන එක අභිඥා වලට බර එකක්. ත්‍රිවිද්‍යා අට විද්‍යාව වෙන ධර්මයන් ඒකට අන්තර්ගත වන්නේ අද කාලේ නම් ඒව උපදවා ගන්නට හැකියාවක් බොහෝ දුරට නෑ මොකද අර ඉද්ධිපාද ධර්ම වශයෙන් සමතය දියුණු කරලා සිටපු අය මේ බුද්ධ ශාසනයේ මේ වෙන විටත් ඒ ඉද්ධිපාද භාවනාවන් තුළින් ලැබිය යුතු ප්‍රතිඵල අත්දැකීමෙන් ඉද්දීන් සහිතව නිවන් අවබෝධ කරලා ඉවරයි කියන එක පොත්පත්වල දක්වා තිබෙනවා. මේක 100%ක්ම නිවැරදි කියලා මා කියන්නේ නමුත් බොහෝ දුරට නිවැරදි බව තමයි අපට පැටහෙන්නේ. එම නිසා ඒ විද්‍යාව කියන එක, ඒ කියන්නේ කුබ්බේ නිවානස නිවාසානස ඥානීය, දිබ්බචක් ඥානීය, පරිචිත්ත විඥාන ඥානීය වැනි ඒවා විද්‍යා කොටසටයි අයත් වෙන්නේ. මේවත් රූපං කුසල ධර්ම. ඉතින් ඒ සඳහා විශේෂ අවධානයක් යොමු නොකලත් අර විමුක්තිය ලබා ගැනීම උත්සුකව කටයුතු කරන්නට ඕන විමුක්තිය නූපන් කුසල ධර්මයක්. ඊට අමතරව කෙනෙකුට තේරෙන්නේ නැත්නම් යම් කිසි සමුදය ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං කියලා. යම් කිසි හේතුන්ගෙන් හටගත් ධර්මතාවයන් තියෙනවා නම් මේ ඔක්කොම නිරුද්ධ වී යන ධර්මයේ කියලා අවබෝධ වෙලා නැත්නම් ඒකත් නූපන් කුසල ධර්මයක් තමයි. මේදී යම් කෙනෙක් රහත් වෙලා සිටිනවා නම් මේ රහත් ඵල සිට පවා නිරුද්ධ වී යන ධර්මයක් කියලා දකින්නට පුළුවන්කම තිබෙනවා එවැනි කෙනෙකුට. එතකොට ඒයින් පහළ තියෙන ධර්මතාවයන් නිරුද්ධ වී යන ධර්මයේ කියන එක ගැන කියන්නට ඇත්තම දෙයක් නෑ. ඒක නිසා මේක සුළු කාරණාවක් නෙවෙයි තා ගැඹුරු කරුණක් එතන තියෙන්නේ. යම් කෙනෙක් සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං මේ සියලුම ධම්ම නිරුද්ධ වී යනවායි කියලා දැකලා නැත්නම් ඒකත් නූපන් කුසල ධර්මයක්. ඒව උපදවා ගැනීම දුෂ්කර කටයුතු කරන්නට වෙනවා. නැත්නම් ඉදන් දුක්ඛං අරිය සත්‍යං ධ්‍යාන දුක්ඛ සමුදයෝ ධ්‍යාන දුක්ඛ නිරෝධෝ ධ්‍යාන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති මේක තමයි දුක්ඛ සත්‍ය කියලා හකුලියට පිළිසිඳ දැකලා නැත්නම් මේ දුක්ඛ සමුදය සත්‍ය මේකයි කියලා එක ප්‍රහාණය කරලා නැත්නම් මේක තමයි මාර්ග සත්‍ය කියලා සම්පූර්ණයෙන් මේක වඩලා නැත්තම් මේක තමයි නිරෝධ සත්‍ය කියලා සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරලා නැත්තම් මේවත් නූපන් කුසල ධර්ම තමයි. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් මේ ආකාරයෙන් වර්ධනය කර ගැනීමට සමාගයේ සිට තුළ උද්‍යප්පේ භංග භයතුපත්ඨාන ආදීන නිබ්බිදා මුචිත කම්මිතා පරිසංකා සංඛාරුපේක්ඛාන් දෝම ගෝත්‍ර භූමග්ගඵල පච්චවෙක්කනාදී විදර්ශනා ඥාන තියෙනවා. මේ විදර්ශනා ඥාන උපදවාගෙන නැත්තම් ඒවත් නූපන් දක්වන කුසල ධර්ම තමයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට මේ විදර්ශනා ඥානය උපදවා ගැනීමට බොහෝ විට උපකාර වෙන අනිත්‍යානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්මානුපස්සනා වැනි අනුපස්සනාවන් නිබ්බිදානුපස්සනා විරාගානුපස්සනා නිරෝධානුපස්සනා පටිනිස්සග්ගානුපස්සනා වැනි අනුපස්සනාවන් දිනු කරලා නැත්නම් මෙතන සත්‍යනුපස්සනා වශයෙන් කරුණු හතක් අපි දීවේ තව තියෙනවා කයානුපස්සනා වයානුපස්සනා විපන්නාමනුපස්සනා නිමිත්තානුපස්සනා අපිනිතානුපස්සනා ශුන්‍යතානුපස්සනා ධම්මානුපස්සන ආදිපඤ්ඤා ධම්මානුපස්සන ආදී වශයෙන් තියෙනවා තව ගොඩක් දේවල්. එතකොට මේවා නූපන් කුසල ධර්ම මේවා උපදවා ගැනීමට යම් කෙනෙක් උත්සකව කටයුතු කරන්නට ඕන. එහෙම කටයුතු කරනකොට තමයි දිනෙන් දින දියුණුවක් ලබන්නට පුළුවන් වන්නේ ඉහළම ප්‍රතිඵලයක් ලබන්නට පුළුවන් වන්නේ සම්මා වායාමයකින් තොරව නිවනක් ලබන්නට බෑ. ඒ සම්මා වායාමය ඒක නිසා අනිවාර්යයෙන්ම දියුණු කරගත යුතුයි භාවනාවක් වශයෙන් වැඩි යුතුයි ප්‍රබලම කළ යුතුයි. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කාංගයක් සම්මා වායාම සම්මා සතිය කියන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් කතමාජ මික්කවේ සම්මා සතියද මික්කවේ මික්කෝ කායේ කායන් පස්සේ විහෙරති ආතාපේ සම්පදානෝ සතිමා විනී ලෝකේ අභිජ්ජා දෝමනස් වේදනාසු වේදනානුපස්සේ විහෙරති චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති ආතාපේ සම්පදානෝ සතිමා විනී ලෝකේ අභිජ්ජා දෝමනස් සංකේන ඒ පාඨයේ බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා සම්මා සතිය විස්තර කිරීම සඳහා මෙහිදී අපි පාඩය සාරාංශ කරලා කතා කළේ විස්තර වශයෙන් නෙවෙයි. එතකොට කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව සියයට 100ම සම්පූර්ණත්වයට පත් කර ගැනීමයි සම්මා සතිය කියන්නේ. ඒ සම්මා සතිය දියුණු කර ගැනීම සඳහා 100න් වැඩ කටයුතු කිරීමත් අවශ්‍ය වෙනවා. ඊට අමතරව සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කිරීමත් අවශ්‍ය වෙනවා. ඒ සතර සතිපට්ඨාන ධර්මයන් මේ දක්වා 100%ක් උපදවාගෙන නැත්නම් මේවා නූපං කුසල ධර්ම සම්මා වායාමයේ වැඩිම තුලින් ඒවා උපදවා ගන්නට උත්සුකව කටයුතු කළ යුතුයි. සම්මා සමාධි ළඟට කියන්නේ සම්මා සමාධි කියනකොට පතමාද බික්කේ සම්මා සමාධි මොකද්ද මානේ සම්මා සමාධිය කියන්නේ? එද බික්කේ දෙකෝ වේචීල කාමෙහි වේත කුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං වේක ජම්පේසුකම් පතමධානං උපසම්පජ්ජ විරති. මේ ශාස්ත්‍රයේ වික්ෂෝක් යෝගා යෝගාවචරයෙන් විචේව කාමෙහි කාමයන්ගෙන් වෙන්න විවිච්ඡය අකුසලේ ධම්මේ අකුසල ධම්මයන්ගෙන් වෙන්නම සවිතක්කං සවිචාරම් විවේකජම් පේසකම් විතක්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් පීතිසුඛය සහ ඒකාග්‍රතාව සහිත පළවෙනි ධ්‍යානයේට සමවැදලා වාසය කරන්නට ඕනේ. සමත වශයෙන් සමතේ අනිවාර්යයෙන්ම අපි දිනු කළ යුතු විශේෂයෙන්ම අනාගාමී වීමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් අනිවාර්යයෙන්ම ධ්‍යාන හතර උපදවා ගත යුතුයි. අරහත් වීමට බලාපොරොත්තු වෙන කෙනෙක් අනිවාර්යයෙන්ම රූපාවච ධ්‍යාන උපදවාගත යුතුයි. සමත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් මේ தත්ත්වයට සිදුපත් උනේ නැත්නම් කවදාවත් මේ මාර්ගඵල ලබන්නට බෑ. එම නිසා මේ සමත වශයෙන් ධ්‍යාන උපදවාගෙන සිටීම ඊ타ත්ම ප්‍රයෝජනවත් වෙනවා ඉහළ ඉහළ මාර්ගඵල ලැබීම සඳහා. එතකොට ඒකෙන් අතරුන්නේ බුදුරජාණන් වහන්සේ විතක්ක ਵਿਚාරාණ ඌක සමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ කුදිබාවං අවිතක්කං විචාරං සමාජං පේසුතං ဒုတိ ය ධ්‍යානං උපසම්පදිය වේදති කියලා දෙවන ධ්‍යානයට සමවැදී වාසය කරනවායි කියලා දෙවන ධ්‍යානයත් උපදවාගත යුතු බව දක්වා තිබෙනවා. ඒ දෙවන ධ්‍යානය එය බුදුරජාණන් වහන්සේයින් නතර වෙන්නේ නැතුව තුන්වෙනි ධ්‍යානයත් හතරවෙනි ධ්‍යානයත් උපදවාගත යුතු බව විශේෂයෙන්ම සම්මා සමාධිය විස්තර කරනකොට දක්වා තිබෙනවා. ඒ සම්මා සමාධිය එම නිසා අනිවාර්යයෙන්ම නිවන් ලැබීම සඳහා දියුණු කරගත යුතුමයි. සම්මා සමාධිය නෙවෙයි නිවන් ලැබෙන්නේ සම්මා දිට්ඨිය තුළින් නමුත් සම්මා දිට්ඨිය තුළින් නිවන් ලැබෙන විට සම්මා සමාධිය උපකාරක ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක විය යුතුයි සම්මා සතියත් උපකාරක ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක විය යුතුයි යම් කෙනෙක් තියුණු ප්‍රඥාවකින් යුතුව මාර්ගඵල ලැබලා තියෙනවා නම් විනිවිද දැකිය හැකි ප්‍රඥාවකින් යුතුව මාර්ගඵල ලැබලා තියෙනවා නම් එවැනි කෙනෙකුට මේ මාර්ගඵල ලබන අවස්ථාවේදී පහළ වූ නාම ධර්මයන් ඒ ඒ වෙලාවේ පහළ වූ ධර්මතාවයන් දකින්නට පුළුවන් සදා සම්දාග තේ ධම්මේ පස්සනේ පඤ්ඤා පච්චේක්ඛනේ ඥානං කියලා ඥානෙ විස්තර කරනවා. ඒ මාර්ගඵල පහළ වන අවස්ථාවේදී පහළ වූ ධර්මයන් දැකිය හැකි ඥානෙ. ඒදී මේ සම්මා සමාධිය කොයි ආකාරයෙන් මාර්ගඵලයක් ලබන විට උපස්තම්භක වූවාද කියන කරුණ පැහැදිලිව දකින්නට පුළුවන්. සීලයේ කෙසේද ක්‍රියාත්මක වුණේ, සමාධියේ කෙසේද ක්‍රියාත්මක වුණේ, සත්‍විස් බෝධිපාශික ධර්මයන් අතරින් විශේෂයෙන්ම සත්‍ය බුද්ධංග ධර්මයන්, සති සමාධි ප්‍රඥාවෙනි ධර්මයන්, ඉන්ද්‍රිය ධර්මයන් කෙලෙසින් නම් ඒ අවස්ථාවේදී මේ මාර්ගඵල ලබන විට උපස්තම්භක ධම්ම වශයෙන් උපකාරක ධම්ම වශයෙන් අනුබල දෙමින් ඒ ඒදී ක්‍රියාත්මක වුණාද කියන කාරණාව පැහැදිලිව ප්‍රායෝගික වශයෙන් දකින්නට පුළුවන්. එමේසා මේ සම්මා සමාධිය අනිවාර්යයෙන්ම මාර්ගඵල වේල මාර්ගඵල ලබන විට අත්‍ය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එමේසා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යාන හතරවත් උපදවා ගැනීමට උත්සුකව කටයුතු කරන්නට ඕනේ. පේත්‍යාච විරාග උපේක්ඛකෝච වේදති සතෝ සම්පජානෝ යන්තං අරියා ආචික්ඛන්ති උපේක්ඛකෝ සතිමාසුක විහාරීති සතිය ධානම් උපසම්පජ්ජ වේරති සුඛස්සජ පහනා දුක්ඛස්සජ පහනා පුබ්බේසෝ මනසදෝමනසානං අත්තංගම දුක්ඛං සුඛං උපේක්ඛා සති පාරිශුද්ධින් චතුත්ථඥානම් උපසම්පජ්ජ වේරති අනුමුච්චති බික්ඛේ සම්මා සමාධි කියලා අර විස්තර නොකළ තුන්වෙනි ධ්‍යානය සහ හතරවෙනි ධ්‍යානයත් ඒ ආකාරයෙන් බුදුහාමුදුරෝ පෙන්눔 කරලා තියෙනවා විස්තර නොකළ කියන්නේ සිංහලෙන් කියපු එකේ පාලි කෑල්ල අපි කලින් කියේ නේ. එතකොට මේ විදිහට සම්මා සමාධිය දිනු කරන්නට ඕන. ඒ සම්මා සමාධිය දිනු කර ගැනීමෙන් අර පංචස්කන්ධ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ශේෂියම සාර්ථක වීමට නම් සම්මා දිට්ඨිය අනිවාර්යයෙන්ම දිනු කර යුතුයි. ඒ සම්මා දිට්ඨිය මේ ධම්මා භාවයතබ්බා භාවිතා කළ යුතු ප්‍රබලව කළ යුතු ධර්මයක් වශයෙන් Taman තේරුම් ගන්නට මේක මම කලින් කියවයි කරුණ. එතකොට මේ සම්මා දිට්ඨිය කියන එක විස්තර කරනවා නම් මෙවැනි දේශනාවකින් විස්තර කරන්නෙම කරන්නට බෑ. ඒ සඳහා පැය 5ක 6ක පමණ දේශනාවක් අඩුම වශයෙන් කරන්නට සිදු වෙනවා. එතකොට මේ සම්මා දිට්ඨිය තුළින් යහපත් දැකීම සම්මා දිට්ඨිය කියන්නේ මේ සම්මා දිට්ඨිය තුළින් තමයි චතුරාර්ය සත්‍ය ධර්මයන් දකින්නේ. මේදී මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ පිළිබඳ කරුණු කියවලා අවබෝධ කරගෙන තේරුම් අරගෙන සිටීම නෙවෙයි විශේෂයෙන්ම මාර්ගඵල වලට සිත පත්වන අවස්ථාවේදී මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් කෙසේ ක්‍රියාත්මක වුණාද කියලා දැකලා ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකීමයි මෙහිදී සම්මාදිට්ඨිය කියන එක කියන එකෙන් අදහස් කරන ලබන්නේ. ප්‍රායෝගික වශයෙන් ඒකයි හියක්තේ. නැත්තම් ප්‍රායෝගික නොවන ආකාරයෙන් කියනවා නම් සම්මාදිට්ඨිය කියන්නේ කතමාදි වික්කේ සම්මාදිට්ඨිය යම් කෝ වික්කේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං අයං උචිත වික්කේ සම්මාදිට්ඨිය කියලා දක්වා තිබෙනවා. සම්මාදිට්ඨිය කියන්නේ මහණෙනි දුක පිළිබඳ ඥානය දුක ඇතිවීම පිළිබඳ ඥාන ඇතිවීමේ හේතුව පිළිබඳ ඥානය දුක නිරුද්ධ කිරීම සහ දුක නිරුද්ධ කිරීමේ මාර්ග පිළිබඳ පිළිබඳ ඥාන. මේවටයි සම්මාදිට්ඨිය කියලා බොහෝ විට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ. ඔතන ওই විදිහට කියුවට වෙනත් විවිධ තැන්වල සම්මාදිට්ඨිය විස්තර කළ ආකාර රාශියක් තියෙනවා. සම්මාදිට්ඨිය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ මට මතක හැටියට 16 ආකාරයකින් සම්මාදිට්ඨිය විස්තර කරලා තියෙනවා. ওই මහා කච්චායන වැනි සූත්‍රවල සම්මාදිට්ඨිය තවත් ආකාරවලින් දක්වා තියෙනවා. චත්තාවේශක සම්මාදිට්ඨිය කියලා වෙනත් සූත්‍රයක තවත් ආකාරයකින් මේ සම්මාදිට්ඨිය ක්‍රියාත්මක වන ආකාරය දක්වා තියෙනවා. මේ පිළිබඳ විස්තර කතා කරන්නට මේ අවස්ථාව කොහෙත්ම අවකාශ දෙන්නේ ඒක නිසා අපි පසු දිනකේ ගැන අපි කතා කරමු අවස්ථාව ලැබුණොත් ඒකට සම්මාදිට්ඨිය අනිවාර්යයෙන්ම දිනු කරගත යුත්තක් ඒ දිනු කර ගැනීම සඳහා සම්මාදිට්ඨියෙන් දතියුතු සම්මා කියන්නේ යහපත් දිට්ඨිය කියන්නේ දැකීම බොහෝ දෙනෙක් දකිනිය ඇත්ත ඇතිසැටියේ නෙවෙයි වැරදි ආකාරයෙන් ඇත්ත ඇතිසැටියෙන් දැකීම පිළිබඳ කරුණු තම අවබෝධ කරගෙන ප්‍රායෝගික වශයෙන් භාවනාවෙන් අත්දකින්නට ඕනේ පංචස් ස්කන්ධ ලෝකයේ නියම සත්‍යය තමයි ඇත්ත ඇති හැටියෙන් දකින්නේ. බොහෝ විට මේවා අහලා තියෙනවා මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. ඒක සරල වශයෙන් බොහෝ කෙනෙකුට හිතන්නේ ආ මේක අනිත්‍යනේ මේක දුකනේ මේක අනාත්මනේ කියලා. ඒක මේකක් නෙවෙයි. මෙතන සම්මා දිට්ඨිය කියන්නේ තමාගේ ප්‍රඥාවෙන්ම තමාටම හදවතට කැවිලා ප්‍රත්‍යක්ෂව අවබෝධ වෙලා පෙනී යන්නට ඕනේ. මේ පංචස්කන්ධ ධර්ම ඒකාන්තයෙන්ම අනාත්මයි කියලා. සෝවාන් වෙච්ච කෙනා ගාවත් ඒ අදහස තියෙනවා. මම මගේ කියන අදහස සකදාගාමී අනාගාමී වෙච්ච කෙනා ගාවත් තියෙනවා අනාගාමී වෙච්ච කෙනා ගාවත් ඒ අදහස තියෙනවා රහත් වෙච්ච කෙනෙක් ගාව පමණයි මම මගේ කියන අදහස නැති ආත්ම සංඥාව සම්පූර්ණයෙන් දුර වෙලා තියෙනවා අනාත්ම සංඥාව 100%ම පිටත තියෙන එහෙම කෙනෙක් ගාවට සෝවාන් වෙනකොට පංචස්කන්ධ ලෝකේ ඉදලාත්මයක් නැහැ කියන හැඟීම දුරු කිරීම නෙවෙයි. මෙතන අනාත්ම සංඥාව දුරු කිරීම කියන එකෙන් අදහස් ගන්න අස්මිමානිය දුරු කිරීම. ඒකට සමාගයේ චිත තුළ මේවා දිනු වෙලා නැත්නම් දිනු කරගන්නට උත්සුක කටයුතු කිරීමේදී සම්මා වායාමයේ වැඩෙනවා. ඉතින් මේ සම්මා වායාම වැඩිවීමෙන් තමයි සම්මා දිට්ඨිය දිනු කරන්නට පුළුවන් වන්නේ. ඒකට සම්මා දිට්ඨිය තුළදී දසයුතු කර්ම රාශියක් තියෙන අඩු වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව පැහැදිලි ලෙසම තමාම අවබෝධයක් ඇති කරගන්න බලන්න. දුකක් කියන එක තමන්ටම පැහැදිලි ලෙස ප්‍රත්‍යක්ෂව අවබෝධයලා පෙනී යන්නට ඕනේ. කොටින්ම කියවා නම් ඒක සම්පූර්ණයක් වස්සනයක්වත් මේ සංසාරයේ රැඳී සිටීම නුසුදුසුයි කියන හැඟීම සිතට කාවැදී පෙනී යන තෙක්ම දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නවා. ඒක සම්පූර්ණයක්වත් මේ මේ සංසාරයේ රැඳී සිටීම නුසුදුසුයි කිය බුදු වෙනා හරි ඒක සම්පූර්ණයක්වත් මේ සංසාරයේ රැඳී සිටීම නුසුදුසුයි කියන හැඟීම තමයි සිතට කාවැදී යන්නට ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ අනුමත්තකෝ දෙවික්ඛේ ගුතෝ දුක්ඛං දෝහෝ තීරුමේව කෝ වික්ඛේ අපමත්තකම්පි බවන් නවන්නේමි අන්තමසෝ අච්චරා සංඝාත මත්තම්පි කියලා. ඊතා සුළු ඊතා පුංචි කොටසක අසෝචි කොටසක හරි ගඳ හමන් දුක නමන්නසේ. මහණෙනි යසුරු ගැටන සැනක කාලයක්වත් මේ භවයේ සතිය සිටීම මම කිසිසේත්ම වර්ණනා කරන්නේ නැහැ කියන එකයි ඒකේ අදහස. ඒක සම්පූර්ණ 100%ක්ම හදවතින් කරපු ප්‍රකාශනයක් ඒ බුදුජානන වහන්සේ කරලා තියෙනවා. බුදුජානන වහන්සේ කරපු දේශනා හැම එකම උන්වහන්සේ හදවතින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකපේවා. මේවා අපේ බොහෝ දෙනෙකුට හදවතින්ම දකින්නට බෑ මේවා වචන වලට සීමා වෙන යන්තම් තේරුම පමණක් උකහා ගන්නවා. ඒකයි තමයි මේ ධර්මයේ වැරදි දෘෂ්ටි දෙන්නේ. ඒ නිසා Tamanට දුක පිළිබඳව පැහැදිලි ලෙසම විට වඩා ගැඹුරින් ප්‍රත්‍යක්ෂ අවබෝධ විය යුතුයි. දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන ආකාරය බුද්ධජනන වශයෙන් තණ්හා වූ අවිජ්ජාව වශයෙන් දක්වා තිබෙනවා. නමුත් ඒක ගැන කතා කරන්න අපි වෙන දවසක දුක්ඛ සමුදය සත්‍ය ප්‍රායෝගික වශයෙන් කෙසේ ක්‍රියාත්මක වෙනවද කියලා දැකලා ඒක ප්‍රහාණය කරන්නට වෙනවා. මේ වගේම මාර්ග සත්‍ය වඩන්නට ඕනේ ඒ තුළින් නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීමෙන් තමයි නිරෝධ දුක්ඛ නිරෝධ ගාමිනී දුක්ඛ නිරෝධාර්ය සත්‍ය දක්වන්නට පුළුවන් වන්නේ. සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් මාර්ගඵල ලැබීමෙන් තමයි ඒක අත්දකින්නේ. මේ විදිහට කටයුතු කිරීමෙන් තමයි අපට පංචස්කන්ධ ධර්මයන්ගේම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දියුණු කිරීම තුළින් පංචස්කන්ධ ධර්මයන් නිරුද්ධ කරන්නට පුළුවන්කම සත්‍ය ලැබෙන්නේ. එතකොට මේ පංචස්කන්ධ ධර්මයන් නිරුද්ධ කිරීමේ අධිර විශේෂ දෙකක් තියෙනවා. එකක් තමයි සෝපාදිශේෂ වශයෙන් සහ අනිත් එක අනුපාදිශේෂ වශයෙන්. ඒ කියන්නේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම තිබෙන තියෙද්දීම මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය දකින්නට පුළුවන්. ඒකද සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කියනවා ධාතුව කෙනෙකුගේ අත්දකින තත්ත්වයක් ඒක. අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ ඒදී තමයි ඇත්තට වශයෙන්ම පංචස්කන්ධ ධර්මයන් නිරුද්ධ වී යන්නේ. ඒක බුදුහාමුදුරෝ ගාථා දෙකක ගාථාවකින් දක්වලා තියෙන සූත්‍ර දෙකකම અભේධිකායෝ නිරෝධි සංඥා වේදනා සීත බහන්ත සබ්බා ඌපසමස සංඛාරා විඥානං අත්තමාගමා කියලා. පංචස්කන්ධ නිරෝධය එතනයි සිදුවන්නේ. અભේදිකාયો කය බිඳී විනාශ වී යනවා. ඒ කියන්නේ රූපස්කන්ධය මැරිලා යනවා. ඒක ඊට පස්සේ කුණ වෙලා කුණ වෙලා ගිහිල්ලා නැත්නම් අළු වෙලා ධාතු හතරටම පරිවර්තනය වී යනවා. නැත්නම් ওই ධම්මමල්ල මහරහතන් වහන්සේ පින්නම් පාන විට තමයි යෝදාතාව දේශනා කළේ. උන්වහන්සේ අභිඥාලාභී රහතන් වහන්සේ නමක් උන්වහන්සේ පින්නම් පාන අවස්ථාවේදී ආසට පැන නැගලා ලෝක සත්‍ය බලාගෙන සිටින්දීම තේජෝ කෂණය සමවැදිලා තමන්ගේ ශරීරය ක්ලේශය අලු ටිකක්වත් ඉතුරු නොවන ආකාරයෙන් නිරුද්ධ වේවා කියලා අදිෂ්ඨාන කරලා ඉතින්නම් පෑවේ ඒකට දැක්වූ උදාන වාක්‍යයක් වශයෙන් බුදුදානන් වහන්සේ ගාතාව ප්‍රකාශ කළේ ඒ අවස්ථාවේදී උන්වහන්සේගේ ශරීරයෙන් කිසිම දෙයක් ශේෂුණේ නැහැ අණු මාත්‍ර රූප කොටසක්වත් ඉතුරුනේ නැහැ. සාමාන්‍ය සහත්ෝ කෙනෙක් මරුණාට පස්සේ පින්නම් පෑවට පස්සේ ඉතින් මේ රූප කොටස් තියෙනවා ධාතු කොටස් ශේෂ වෙනවා නැත්නම් අණු ටිකවත් ඉතුරු වෙනවා නැත්නම් මූල අනිත් මූල ධාතු අතරට ශේවි යනවා. මාරු වෙනවා. එතකොට અભේදේ කායෝ නිරෝධ සංඥා සංඥා මමුක් ඔක්කොම නිරුද්ධ වී නැත්තටම නැති වෙනවා. වේදනා සීති භවන් සබ්බා සියලුම වේදනාවන් සීති භවණය වෙනවා කියන්නේ සිඳිලා නැත්තටම සීතල වෙලා යනවා. රූප සමේස සංඛාරා සංස්කාර ධර්මයන් ඔක්කොම සමනය වෙනවා. විේත සමනය වෙනවා කියන්නේ සංසිඳිලා නැත්තටම නැතිලා යනවා. විඥානං අත්තමාගම විඥානයේ සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වී නොපිනියම. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහේ නිරෝධයේ එතනයි සිදුවන්නේ. රහත් වූ කෙනෙක් පින්වම් පාන අවස්ථාවේදී ඒකානුපාදිශේෂ වාණ ධාතු වශයෙන් සැලකෙන්නේ එයින් පස්සේ ඉතින් කියන්නට කිසිවක් නැහැ දුකක් කියලා කියන්න දෙයක් නැහැ දුකක් පිහිටන්නට තැනක් නැහැ එතන තමයි දුකේ කෙලවර ඒ විදිහට ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ අවසාන නිරෝධය අත්දැකීමෙන් තමයි අපට සසර දුක 100%ක්ම කිසිදාක නැවත නූපදින ආකාරයෙන් නිරුද්ධ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ සඳහා මේ ආර්ය අෂ්ටාංග මාර්ග මාර්ගයේ ගමන් කිරීමකින් තොරව වෙනත් මාර්ගයක් ගමන් කරලා කවදාවත් ඒ ඒක කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්මමයි අප විසින් වැඩි යුත්තේ ප්‍රගුණ කර යුත්තේ දිනෙන් දින තව තවත් දියුණු කරගත යුතු වන්නේ. එනි විදිහට කටයුතු කරන්නට උත්සුක උනන්දු වන්න. ඒකට මේ දක්වා කියපු කරුණෝන් සාරාංශය කියන්නට නැති තරම් මේක ගැඹුරු දේශනාවක් නෙවෙයි සරල දේශනාවක්. එතකොට පංචස්කන්ධයේ නිරෝධය කියන එක සහ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන එකයි අපි කතා කළේ. අද පංචස්කන්ධ නිරෝධය වහන්සේ මේ ජීවිතේදීත් අත්දකින්නට පුළුවන්. ඒක මාර්ගඵල ලබන මාර්ගඵල ලබන පරිසමාත්මකට සම්බන්ධ අවස්ථාවේදී පහසෙම ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන් දෙයක්. ඉහළම පංචස්කන්ධ ධර්ම නිරෝධය කියන්නේ රාහත් වූ කෙනෙක් වෙනවම් පාන අවස්ථාව. ඒ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. එහිදී අපි ජීවිතයට එකතු කරගත යුතු අංග වශයෙන් දැක්වේ සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ප්‍රායෝගික වශයෙන් ඒවා භාවනා කරන ප්‍රතිඵල ගන්නා විට ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක වන්නේ කෙසේද කියන කරුණක් පෙන්වනවා. ඊළඟට සම්මා වායාමයේ කියන එකත්, සම්මා සතිය කියන එකත්, සම්මා සමාධිය කියන කරුණු තුනක් විස්තරමක් විස්තර කළා සම්මා සමාධිය ගැන යන්තම් ඇඟිල්ල දික් කරලා පමණක් කරුණු කිහිපයක් ප්‍රකාශ කළා. ඒ විදිහට ආගස්ථාංග මාර්ගයේ ගුණ ධර්ම තමයි අපි මේ සූත්‍රයේ මේ දේශනාවේදී වැඩිපුර අවධානය කරලා යොමු මත කරලා පෙන්වන්න කිරීමට උත්සාහ කළේ. ඒ ආගස්ථාංග මාර්ගයේ ගමන් කිරීම තුළින් මේ ඇයටත් නිවන සැනසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරමින් මෙම දේශනාව දැන් අප නිම කරන්නේ. හොඳයි අපි දෙවියන් මේ පින් දෙමු. ආකාශත්ථාජ කියන පාඨයේ කියමු. ආකාශත්ථාජ බුම්මත්තා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චන්දත්තන්ත ශාසනං ආකාශත්ථාජ බුම්මත්තා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රැක්කන්තු දේශනන් ආකාශත්තා ජුම්මත්තා දේවානම් පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මං පරන්තේ ප්‍රාර්ථනිකං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආශවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා සමුච්චතු මේ කළ සියලුම කුසල ශක්තියේ බලෙන් මේ අදස් සසල දුක නිමකීමට වාසනාව ශක්තිය උදා වේවා අභිවාදන සීලස්ස නිත්‍යං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන් සම්පන්නෝ සුඛං බං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේ වච අතෝ නිබ්බාන සම්පත්තේ විනාතේ සමිඤ්ඤතු සෝපත්තේ වානිවසන්තේ